පෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ සති තුනකට ඉහතදී අපි ආරම්භ කළා පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනා මාලාව පසුගිය සති තුනේ අපි කතා බහ කළේ අවිද්‍යාව කියන්නේ කුමක්ද අවිද්‍යාවේ ස්වභාවය මොන වගේද ඒ වගේම අවිද්‍යාව කුසල කුසල සංස්කාරයන් ජනිත කරන්න හේතු වෙන්නේ කොහොමද ඒ වගේම ඒ සංස්කාරයන් ප්‍රතිසන්දි ඒ සංස්කාරයන් ප්‍රතිසන්දි විඥානයේ ජනිත කරන්නට කොහොමද පදනම් වෙන්නේ කියන මේ කාරණා ටික පසුගිය සතිවලදී සාකච්ඡා කළා අද දවසේ අපි මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ ඊළඟ පියවරට ඒ තමයි විඥාන පච්චයා නාම රූපං ප්‍රතිසන්දි විඥාණය මුල් කොටගෙන පදනම් කොටගෙන නාම රූප ධර්ම ජනිත වෙනවා එතකොට මෙතන නාමය කියන්නේ කුමක්ද රූපය කියන්නේ කුමක්ද කියන මේ කාරණේ අපි මූලික වශයෙන් පැහැදිලි කරගන්නට ඕන. ඒ සම්බන්ධව විභංග ප්‍රකරණෙහි දක්වන්නේ තත්ත කතමං විඥානපච්චයා නාම රූපං අත්ති නාමං අත්ති රූපං තත්ත කතමං නාමං වේදනාඛන්தோ සංඥාඛන්தோ සංඛාරඛන්தோ ඉදං උච්චති නාම තත්ත කතමං රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානම් උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති විඥානපච්චය නාම එතකොට දැන් මෙතන පැහැදිලි කරන්නේ විඥානපච්චය නාම රූපං කියලා කිව්වහම අර ප්‍රතිසන්දි විඥානය එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ විපාක විඥානය කියලා කියන්නටත් පුළුවන්. කුසල විඥානයන් තියෙනවා අකුසල විඥානයන් තියෙනවා ක්‍රියා විඥානයන් තියෙනවා විපාක විඥානයන් තියෙනවා. එතකොට ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ පෙර භවයක කරන ලද කුසල විපාකයක් හැටියට ජනිත වෙන විඥානයක් කියන බව අපි පසුගිය සාකච්ඡාවේදී කතා බහ කළා. එතකොට අන්නේ විපාක විඥානයේවත් ප්‍රතිසන්දි විඥානයේ නිසා හටගන්නා නාම රූප ධර්ම මොනවද? එතකොට නාමය කියලා කිව්වහම අපි දන්නවා නාමයේ කොටස් හතරකට බෙදෙනවා. වේදනා සංඥා සංඛාර විඥාන. එතකොට දැන් විඥානය මේ වෙනකොටත් අපේ මූලික වශයෙන් ප්‍රතිසන්දි විඥානය ගැන සාකච්ඡා කළා. ඒ ප්‍රතිසන්දි විඥාණය පදනම් කොටගෙන ඇති වෙන නාම ධර්ම හැටියට දක්වන තැනදී වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංඛාර ස්කන්ධය කියන මේ ස්කන්ධ තුන තමයි ප්‍රධාන වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ මොකද දැන් දැනටමත් ප්‍රතිසන්දි විඥානයේ හටගෙන තියෙන නිසා ඒ විඥානයේ පාදක කොටගෙන අවශේෂ නාම ධර්ම ජනිත වෙන්නේ කොහොමද කියන කාරණය මෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට දැන් අභිධර්මයේ පිළිබඳව යම් දැනුමක් තියෙන පින්නතුන් දන්නවා විශේෂයෙන්ම මේ සිත සහ චෛතසික ධර්ම වෙන් කරන්න පුළුවන් කමක් නැහැ එකටමයි ජනිත එතකොට සෑම සිතකටම ආවේනික වූ චෛතසික ධර්ම ටිකක් තියෙනවා ඒව හඳුන්වනවා ඒව හඳුන්වන්නේ ඒ සාධාරණ එහෙම නැත්නම් සියල්ලන්ටම පොදු චෛතසික ධර්ම හැටියට. එතකොට ඒ බඳු පොදු චෛතසික ධර්ම හතක් තියෙනවා. ඒ හත අතරින් එකක් තමයි වේදනාව. එතකොට වේදනාව නැමැති චෛතසිකය සෑම සිතකටම පොදුයි. එහෙමනම් ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙද්දිම අර වේදනාවත් එතන පවතිනවා. ඊළඟට සංඥාව සෑම සිතකටම පොදුයි. එතකොට ඒ සංඥාවත් එහිම පවතිනවා. එතකොට චේතනාව සෑම සිතකටම පොදුයි. එහෙමනම් චේතනාව ප්‍රමුඛ අර සංඛාරත් එහිම පවතිනවා. එහෙමනම් දැන් සිත සහ චෛතසික ධර්මයන්ගේ ස්වභාවය තමයි ඒකුත්පාද එකටමයි උපදින්නේ. එකකට පස්සේ අනික උපදිනව නෙමෙයි. දැන් මේ සිත හටගත්තට පස්සේ අවශේෂ චෛතසික ධර්ම ජනිත වෙනව නෙමෙයි. ඒ සිතත් එක්කම තමයි මේ චෛතසික ධර්ම ජනිත වෙන්නේ. එතකොට වේදනා ස්කන්ධය කියලා කියන්නේ වේදනා චෛතසිකය එතකොට එතන ස්කන්ධ කියලා කියන්නේ සමස්තයකට ගනිමින් එතකොට සිතත් එක්කම වේදනාව ජනිත වෙනවා නම් ඇයිද මේ විඥාන පච්චයා නාම කියලා හඳුන්වන්නේ. ඒ විඥානය නිසා එහෙම නැත්නම් විඥානයේ ප්‍රත්‍ය කොටගෙන මේ නාමය හට ගන්නවා කියලා ඇයිද කියන්නේ කියලා කෙනෙකුට ගැටලුවක් එන්න පුළුවන්. එතකොට මෙතනදී විඥානය තමයි මූලික වෙන්නේ. සිත ජනිත උනේ නැතිනම් ඒ සිතේ ජනිත වෙන චෛතසික ධර්මයන්ට ජනිත වෙන්නට පුළුවන් කමක් නැහැ. නමුත් අපි මෙතනදී පටලවා ගන්න සුදුසු නැහැ. සිත ඇති වුණාට පස්සේ අවශේෂ චෛතසික ධර්ම ඇති වෙනව නෙමෙයි. සිත ඇති වුණාට පස්සේ වේදනාව සංඥාව සංඛාර ඇති වෙනව නෙමෙයි. එතකොට පසුවත් ඒවා අවශේෂ සිත් ඇතිවීම වශයෙන් ඇති වෙනවා මේ ප්‍රධාන මුල් සිතෙන් අර වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර මේවා තියෙනවා. එතකොට ඒ තියෙන ටික එකටම හටගත්තා වුණාට එහි මූල කාරණේ වෙන්නේ ප්‍රමුඛ කාරණේ වෙන්නේ ප්‍රතිසන්දි විඥානය. අන්න ඒ නිසා තමයි විඥාන පත්‍යා නාම කියලා කියන්නේ. ඒ විඥානය නිසා තමයි මේ නාම ධර්ම හටගන්නේ. ඊට පස්සේ රූප විඥාන පත්‍යා නාම රූපං කියලා කියන්නේ. ඒතර රූපත් ඒ විඥානය නිසාම තමයි ජනිත වෙන්නේ. ඒතර මොනවද එතනදී හටගන්න රූප අපි පසුගිය සතියේදී කතා කළා පසුගිය සතියටත් ඉහත සතියේදී සංඛාර පිළිබඳව කතා කරනකොට අපි කතා කළා රූප හට ගන්නා වූ සාධක හතරක් තියෙනවා කර්ම චිත්ත ඍතු ආහාර වශයෙන් එතකොට මූලික වශයෙන්ම අර කර්මය නිසා හටගන්න දැන් ප්‍රතිසන්දි විඥානය කියලා කියන්නේ කර්ම විපාකයක්නේ එතකොට කර්ම විපාක හැටියට ජනිත වෙන්නා වූ කර්මයෙන් ජනිත වෙන්නා වූ රූප කොටාස මෙතන මූලික වශයෙන් දක්වනවා. දැන් රූප රූප වෙන වෙනම පවතින්නේ නැහැ. රූප පවතින්නේ රූප කලාප හැටියට. අවම රූප කලාපය රූප අටකින් යුක්තයි. එය හඳුන්වනවා සුද්ධාෂ්ටක රූප කලාපය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අටවත් අවම වශයෙන් රූප කලාපයක තියෙනවා. එතකොට දැන් මෙතන හට ගන්නා රූප කොටාස මේ ප්‍රතිසන්දි විඥානය නිසා හට ගන්නා රූප කොටාස පිළිබඳව දක්වනකොට ඒ රූප කොටාස එක් එක් ආත්ම භාවවල එක් එක් විදිහට තමයි ජනිත වෙන්නේ. දැන් මෙතන පොදුවේ විඥානපච්චය නාම රූපං කියන ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ආත්ම භව ගත්තාම රූප ලෝක වෙනම තියෙනවා, අරූප ලෝක වෙනම තියෙනවා, ඊළඟට තව අසඤ්ඤතලයකුත් තියෙනවා. එතකොට මේ මේ අවස්ථා තුන වෙනස් අවස්ථා තුනක් හැටියට අපි තේරුම් ගන්නට ඕනේ. රූප සහිත ලෝකය රූප සහිත ලෝකයෙන් කාම ලෝකය සහ ඊළඟට රූප ලෝකය කියලා එතනත් දෙකට බෙදෙනවා. රූප සහිත ලෝක කොටස් දෙකකට බෙදන්න පුළුවන් කාම ලෝකය. කාම ලෝකය කියලා කියන්නේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6. ඊට පස්සේ තව ඉන්නහාට රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒවත් රූප ලෝක. එතකොට මේ සෑම තැනකම අර විඥාන පත්‍යා නාම රූපං කියපු ආකාරයට ප්‍රතිසන්ද විඥානය නිසා නාම රූප දෙකම ජනිත හැබැයි අරූප තලයේ ඒ කියන්නේ ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන මේ ආත්ම භාව හඳුන්වන්නේ අරූප තල හැටියට. ඒ කියන්නේ ඒ වහි රූපේ නැහැ. එතකොට එබඳු තැනකදී විඥානපච්චය නාම රූපං කියලා රූපය ගන්නට බෑ. එතන තනදී විඥානපච්චය නාම විඥානය නිසා නාමස්කන්ධය තමයි එතන ජනිත එතන රූප නැති නිසා. ඊළඟට අසඤ්ඤ තලය ගත්තාම එහි විඥානයක් ජනිත වෙන්නෙම නැහැ. විඥාන ස්ථිතියක් එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙන්නේ නැහැ එතන. එතකොට එතන කොහොමද රූපස් රූප කොටාශය හටගන්නේ? අර පූර්වකృత කර්ම විඥාණයෙන් විපාක විඥානයක් කියලා ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙන්නේ නැහැ. පූර්වකృత කර්ම විඥානය තුළින් තමයි මෙතන රූප කොටාශය ජනිත ජනිත වෙලා එහි ආය පවතින තාක්කල් පවතිනවා. එතකොට එතන විඥානපච්චය කියලා අපිට ප්‍රතිසන්දි විඥානය හඳුන්වන්නට බෑ. අර පෙර භවයේහි ප්‍රගුණ කරන ලද ධාන පාදක වූ ඒ විඥානයේ හේතු කොටගෙන තමයි ඒ චිත්ත අදිෂ්ඨානයේ මත තමයි මෙතන රූපස්කන්ධේ ජනිත අන්න ඒ වගේ මේ ආත්ම තුනෙහිදී සියුම් වෙනස්කම් තියෙනවා පොදුවේ තමයි විඥානපච්චය නාම රූපං කියන මේ ප්‍රකාශනය මේ හැම ආත්ම භාවයකටම පොදු විදිහට දේශනා කරන්නේ. නමුත් ඒ ආත්ම භාවයන්හි පවතින විශේෂත්වයක් එක්කලා ඒ බඳු විශේෂයක් පවතිනවා කියන බවත් අපි එතනදී තේරුම් ගන්නට ඕන. ඊළඟට දැන් මේ කාරණය පැහැදිලි කරගන්න අපට රේරුකාණ මහානායක හාමුදුරුවන්ගේ මේ පටිච්චසම්පාද විවරණේ ග්‍රන්ථයේ උන්වහන්සේ එකින් එක එකින් එක පැහැදිලි කරනවා කොහොමද අපි තේරුම් ගන්න ඕන කරන්නේ මේ කාම ලෝකයේහි මේ විඥානපච්චය නාම රූපං කියන කාරණය. උන්වහන්සේ පැහැදිලි කරනවා ඊතරදී විඥානය නිසා රූපයන් උපදනා පරිදි මෙසේ දත යුතුය. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතිකයයි සත්ත්ව ಜಾති සතරකි. පක්ෂි සර්ප මත්ස්‍යාදී විජුවටින් උපදිනා සත්වෝ අණ්ඩජ සත්වයෝ. එතකොට අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් හටගන්නා සත්වයෝ. එතකොට පක්ෂීන් බිත්තර වලින්, සර්පයෝ බිත්තර වලින්, ඒ වගේම මත්ස්‍යෝ බිත්තර වලින්. ඒ බඳු සත්වයෝ අණ්ඩජ කියලා හඳුන්වනවා. මෞකුස මැද මෞකුස වැදෑමසයයි කියන සම්කොපුවෙහි උපදනා මනුෂ්‍ය ගව මහීෂාදී සත්වෝ ජලාබුජ සත්වයෝය. ඒතර ජලාබුජ කියලා හඳුන්වන්නේ වැදෑ මසක කියලා කියන්නේ සමින් සැකසුණු මල්ලක ජනිත වෙන මිනිස්සු සහ ගව මහීෂාදී තිරිසන් සත්වයෝ ජලාබුජ කියන තැනටයි ගැනෙන්නේ. ඊළඟට කුණු මස් කුණු මාළු ආදී ඇතැම් ද්‍රව්‍යයන් හිපදනා සත්වෝ සංසේදජ සත්වයෝ ඒ මල් ඒ වගේම මස් වර්ග ආදී කුණු වෙන තැන්වල හට ගන්න සත්වෝ සංසේදක සත්වෝ කැටපත් ආදීහි පහළවන ඡායාවන් මෙන් සර්වාංග ප්‍රත්‍යංග සම්පූර්ණත්වයෙන් පහළ වීම වශයෙන් උපදනා සත්වෝ ඕපපාති කියලා. ඕපපාතික කියලා කියන්නේ සම්පූර්ණ පංචස්කන්ධය පහළ වීම. එතකොට නරකයේහිද නිජ්ජාම තන්හික නම් වූ പ്രേත යෝනියෙහිද දිව්‍ය බ්‍රහ්ම ලෝකවලද උපදින්නෝ ඕපපාතික වශයෙන් උපදිත. එතකොට රූපයන්ගේ පහළවීම වනුයේ ඒ ඒ සත්ත්ව යෝනිවල නොඑක් ආකාරයෙන්. එතකොට දැන් අර විඥානපත්‍ය නාම රූපං කියන පොදු ප්‍රකාශනය මේ මේ ආත්ම භාව වලට අදාළ වෙන්නේ ඒ ඒ ආත්ම භාවයට අනුරූපී විදිහටයි. ඒ කොහොමද කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. රූපයන් උපදිනවේද සමූහ වශයෙන් සමූහයකට සම්බන්ධ නොවි තනිව රූපයකට නොඉපදිය හැකිය. අපි ඒ කාරණේ මීට ඉහතදී සාකච්ඡා කළා. පඨවි ධාතුව විතරක් වෙනම තියෙන්න බෑ. ආපෝ ධාතුව පමණක් වෙනම තියෙන්න බෑ. ඒවා රූප කලාප හැටියටයි තියෙන්නේ. රූප කලාපයක අවම වශයෙන් රූප 8ක් තියෙනවා. ඒ තමයි සුද්ධාෂ්ටක රූප කලාපේ හැටියට. අපි අර මුලින් සඳහන් කළේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට වර්ණ ගන්ධ රස ඕජා ඔය අට අනිවාර්යෙන් එකට පවතින්නේ රූප කලාපයක් හැටියට ඒවා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ එක්ව උපදින රූප සමූහයන්ට රූප කලාපයයි කියනු ලැබේ. පඨවි රූපය, ආපෝ රූපය, තේජෝ රූපය, වායෝ රූපය, වර්ණ රූපය, ගන්ධ රූපය, රස රූපය, ඕජා රූපය යන මේ අට එකිනෙක ගැටි සම්බන්ධ වී එක් පින්ඩයක් වී උපදී. එක පිඩුවක් හැටියට උපදිනවා. ඒ නිසා තමයි රූප කලාප කියන්නේ. ඒ පින්ඩයට සුද්ධාෂ්ටක කලාපයයි කියනු ලැබේ. ඒ රූප අට සියලුම කලාපයන්හි ඇත්තේය. ඒ කියන්නේ දැන් තවත් රූප කලාප වර්ග තියෙනවා. ඒ හැම රූප කලාපයකම මේ මුල් රූප 8 අනිවාර්යෙන් තියෙනවා. සමහර ඒවා 9ක් තියෙනවා. සමහර ඒවා 10ක් තියෙන රූප කලාප තියෙනවා. 11ක් තියෙන රූප කලාප තියෙනවා. 12ක් තියෙන රූප කලාප තියෙනවා. 13ක් තියෙන රූප කලාප තියෙනවා. හැබැයි හැම එකම මේ මුල් 8 තියෙනවා. ඒ මුල් 8ට තමයි තව අමතර අමතර ඒවා එකතු වෙන්නේ. එතකොට ඒ ඒ පින්ඩයට සුද්ධාෂ්ටක කලාපයයි කියනු ලැබේ. ඒ රූප අට සියලුම කලාපයන්හි ඇතේ. ඒ අටට ජීවිත රූපය, චක්සු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ඝාන ප්‍රසාද රූප, જીවහා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප ආදීන්ගෙන් ඇතම් රූප එක්වීමෙන් රූප 9, 10, 11, 12 13 බැගින් ඇත්තා වූ කලාපය වෙති. එතකොට ඒ අටට තව අමතර රූප එකතු වුනහම තමයි අර සුද්ධාෂ්ටක කලාප වෙනුවට රූප 9කින් යුක්ත කලාප 10කින් යුක්ත කලාප 11කින් 12කින් 13කින් යුක්ත රූප කලාප හැදෙනවා. තෙලසකට අධික රූප ඇති කලාපද නොලැබේ. රූප 13කට වැඩිය තියෙන රූප කලාප ඇත්තේ නැහැ. රූප කලාපයේ ලෝකයේ ඇති ඊටාම කුඩා දෙය, එයට වඩා කුඩා දෙයක් නැත්තේ. ලෝකයා විසින් ඊටාම කුඩා දෙය සැටියට සලකන පරමාණුව රූප කලාපයට වඩා බොහෝ මහත් දෙයකි. පරමාණුක රූප කලාප බොහෝ ගණනක් ඇත්තේය. සත්ව ශරීරයේ හටගන්නේ මේ රූප කලාප වලින්. ඒකට අපි පසුගිය අවස්ථාවලත් කතා කළා පරමාණු කියන බටහිර ලෝකයේ භෞතික විද්‍යාඥයින් විසින් හඳුනාගත්තු කුඩාම අණුව හැටියට හඳුනාගත්තට දැන් ඒ අයත් විග්‍රහ කරනවා ඒක ඇතුළේ තව උපපරමාණුක කොටස් පිළිබඳව එතකොට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී වශයෙන්. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන වල ක්‍රියාකාරීත්වය වෙනම ගත්තන් පස්සේ වෙනම ලෝකයක් වගේ ක්‍රියාත්මක වෙනවායි කියලා ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළින් අද ඒ අය පැහැදිලි කරනවා. ඒවත් තුල තව තව ප්‍රභේදයන්. එතකොට අභිධර්මයේ කියවෙන හැටියට මහානායක හඳුරෝ පැහැදිලි කරනවා මේ භෞතික විද්‍යාවේදී ඒ පරමාණු හැටියට කුඩා අංශුව හැටියට හඳුන්වන දේ මේ රූප කලාපයක් එක්කලා සංසන්දනය කරලා බලනකොට ඒක බොහොම විශාල එකක්. ඒ කියන්නේ පරමාණු ඇතුලේ තව බොහෝ රූප කලාප වෙන් වෙන් වශයෙන් බෙදා හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඒ රූප කලාපයකත් වෙන් කරලා ගත්තොත් තමයි වෙනම රූපයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක අපි ප්‍රඥාවෙන් හඳුනා ගන්නවා විනා භෞතික වශයෙන් රූප කලාපයකින් රූපයක් වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒවා එකට බද්ධ වෙලා පවතින. ඊළඟට පැහැදිලි කරනවා කර්මය, චිත්තය, ඍත්වය, ආහාරයයි රූපහට ගැනීමට හේතු සතරකි. අපි පහුගිය අවස්ථාවල කතා කළා කර්ම, චිත්ත, ඍත්ව, ආහාර කියන කාරණා හතරෙන්ම රූප හට ගන්නවා. අර සප්ත సంతාණයෙන් පිටත ඇත්තේ ඍත්වෙන් හට ගන්නා රූප පමණකි. අර බාහිර ලෝකයේ මේ මේ සත්වයින්ගේ ශරීරයෙන් පරිබාහිර ලෝකයේ ඉරහඳ තාරකා ගහ කොළ මහ පොළව ආදී වශයෙන් ඇලදොල ගංගා ආදී වශයෙන් මේ සමස්තය තුලම තියෙන ඍතුජ රූප පමණයි. කියන්නේ උණුසුමින් හට ගන්නා රූප කොටාෂ පමණයි. එතකොට කර්මයෙන් හට ගන්නා රූප, චිත්තයෙන් හට ගන්නා රූප, ආහාරයෙන් හට ගන්නා රූප මේ රූප කලාපයන් ඇතිවිය හැක්කේ සත්ව ශරීරයක පමණයි. ඍතු නම් සීතෝෂ්ණ දෙකය. සත්ව సంతානෙහි වනාහි කර්මාදී හේතු සතරෙන්ම හට ගන්නා රූප ඇත්තේ. රූප කර්මාදී හේතුන්ගෙන් හට ගන්නවුවද අතීත කර්ම හේතුයෙන් භවෙහි ප්‍රතිසන්දි විඥානයේ පහළ නොවහොත් ඒවා නොහට ගන්නා බැවින් විඥාණය හේතු සතරින්ම හට ගන්නා රූපයන්ට විශේෂ හේතුවක්. දැන් මේ කියන්නේ විඥානපච්චය නාම රූපං කියලා කිව්වහම විඥාණය නිසා තමයි මේ රූප හටගන්නේ කියලා පැහැදිලි කරනවා. විඥාණය නිසා තමයි නාම කොටාශය හටගන්නේ, විඥාණය නිසා තමයි රූප කොටාශය හටගන්නේ. එතකොට දැන් රූප හටගන්න මූල හේතු හතරක් තියෙනවා. ඍත්වෙන් හටගන්නවා, චිත්තෙන් හටගන්නවා, කර්මයෙන් හටගන්නවා, ආහාරයෙන් හටගන්නවා. දැන් සත්ව ශරීරයක මේ හතර වර්ගයේම රූප කලාප තියෙනවා. හැබැයි ඒ හතර වර්ගයේම රූප කලාප සත්ව ශරීරයේ ජනිත වෙන්නට පුළුවන් වෙන්නේ ප්‍රතිසන්දි විඥාණයෙන් ආරම්භ වුණොත් විතරයි. ප්‍රතිසන්දි විඥාණයෙන් මෙතන අභිනව සත්වයක් නිර්මාණය වුණොත් විතරයි එබඳු සත්වයකගේ කයෙහි පමණයි අර කර්මජ රූප වගේම ඍතුජ රූප ආදී අවශේෂ රූප කොටසත් ජනිත වෙන්නට ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ගහකොළ ඇල දොළ මහ පොළව ආදී වශයෙන් ඍතුජ රූප ටිකක් හට ගන්න පුළුවන්. නමුත් සත්ව ශරීරයක් හැටියට මෙය නිර්මාණය වෙන්නට පුළුවන් වෙන්නේ අර ප්‍රතිසන්දි විඥානය නිසා. ඒ නිසා ප්‍රතිසන්දි විඥානය ප්‍රධානයි. ඒ ප්‍රධාන නිසා තමයි විඥානපච්චය නාම රූපං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. විපාක විඥාන හේතුවෙන් අරූප භවෙහි දැන් මෙතන විපාක විඥානය කියලා කියන්නේ මොකක්ද එතකොට? අර ප්‍රතිසන්දි විඥානය. ඇයි ඒකට විපාක විඥානය කියලා කියන්නේ? පෙර කරන ලද කුසල කුසල කර්මයක විපාකයක් හැටියට තමයි යම් භවයක අභිනව ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙන්නේ. ඒ නිසා ඒක විපාක විඥානය කියලා හඳුන්වනවා. විපාක විඥානයේ හේතුවෙන් අරූප භවයේහි නාමය පමණක් හටගනී. එතකොට අරූප ලෝකයේ මේ විපාක විඥානය නිසා හටගන්නේ නාමය පමණයි. රූප හටගන්න විදිහක් නැහැ. මොකද ඒ අරූප කියලා කියන්නේම එතන රූප නැති නිසා. අසඤ්ඤ භවෙහි විපාක විඥානයක්ද නැත. දැන් අසඤ්ඤ තලෙහි විපාක විඥානයක විපාක විඥානය කියලා කිය ප්‍රතිසන්දේ. එතකොට ප්‍රතිසන්දියක් නැහැ. අසඤ්ඤ තලේ. ප්‍රතිසන්දී සිතක් නැහැ. ප්‍රතිසන්දියක් නැහැ කියලා කිව්වොත් ඒක ප්‍රකාශනයේ වැරදි වෙන්නත් පුළුවන් ප්‍රතිසන්දි විඥානයක්. එතකොට විපාක සිතක් හටගන්නේ නැහැ. ඇයිද? එතන සිත නිෂ්ක්‍රීය නිසා, අසඤ්ඤ නිසා. එහි අතීත කර්ම විඥානයේ හේතු කොට රූප පමණක් ඇතිවේ. එතකොට එහි ප්‍රතිසන්දී සිතක් හෙවත් විපාක විඥානයක් ජනිත වෙන්නේ නැහැ. අතීත කර්ම විඥානය කර්ම විඥානය කියලා කිව්වේ මේ විපාකයක් ඇති කරන්නට මූලික වෙන අපි අර කිව්වේ ජවන්සිත ඒ ජවන්සිත වලින්නේ කුසල කුසල කර්ම ජනිත කරන්නේ එතකොට ඒ ජවන්සිත වලින් ඇති කරපු කුසල කුසල කර්මයන්ගෙන් තමයි අර විපාකසිත නැවත ජනිත කරන්නේ එතකොට දැන් විපාක විඥානයක් මෙතන අසඤ්ඤතලයේ ඇති වෙන්නේ නැහැ ඒ නිසා අතීතයේහි කරන ලද අර කර්ම විඥානයේ හේතු කොටගෙන ජනිත වෙන රූප කොටහසක් තමයි අසඤ්ඤ තලයේ ජනිත වෙන්නේ උත්පත්තිය හැටියට. අතීත කර්ම විඥානයේ හේතු කොට රූප පමණක් ඇති වේ. ඉතිරි භවවල විඥාන හේතුයෙන් නාම රූප දෙකම ඇති වේ. එතකොට අර රූප ලෝකවල රූප ලෝක කියලා කිව්වේ බ්‍රහ්ම ලෝකය සහ කාම ලෝක. කාම ලෝක කියලා කිව්වේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි. මේ සියල්ලකම නාම රූප දෙකම තියෙනවා ඒ නිසා ඒ ලෝකවලට විඥානපච්චය නාම රූපං කියන මේ සමස්ත පොදු සාධකයක් හැටියට දේශනා කරන්නේ විඥානපච්චය නාම රූපං යනු ਸਰව සංග්‍රාහික දේශනාය දේශනෙකි එහි අර්ථය කියන ලද පරිදි තුන් ආකාරයෙන්ම ගත යුතුය. එතකොට සමස්තයක් හැටියට විඥානපච්චය නාම රූපං කියන දේශනාව කරන්නේ. එතකොට ඒක තේරුම් ගන්නට ඕන ඔය විදිහට තුන් ආකාරයකින් කියන බව නායක හඳුරු පැහැදිලි කරනවා. එතකොට ওই ටික මම මේ පොතෙන්ම කියුවේ අනුපිළිවෙලට පටලවෙන්නේ නැතුව ඒක වටහා ගන්නට ඕන නිසා එහෙම නැත්නම් මේ සියුම් කාරණා සමහර වෙලාවට අපි මතු පිටින් ගන්නකොට අපිට විවිධ ගැටලු ඒවත් එක්කලා මතු වෙන්නට පුළුවන්. එතකොට දැන් විඥාන පත්‍ය නාම රූපං ඊළඟට නාම රූප පත්‍ය සලායතන දැන් මේ කියන ලද විඥාණයෙන් නාම රූප ටික හට ගන්නවා ඒ නාම රූප හට ගන්නකොට මූලික වශයෙන් කාය දසක වස්තු දසක භාව දසක මේවා තමයි මූලික වශයෙන් හටගන්නේ කාය දසක කියලා කියන්නේ දැන් අපි කියවනේ සුද්ධාෂ්ටක කලාපයයි කියලා රූප 8ක් තියෙන ඒක තමයි කුඩාම රූප කලාපය ඒකට එකතු වෙනවා ජීවිතේන්ද්‍රිය රූපයයි කියන එක. ජීවිතේන්ද්‍රිය රූපයයි කියලා කියන්නේ ඒ රූපයන් නැවත නැවත නඩත්තු කරගෙන යන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් යම් කිසි තැනක රූප කොටාශයක් ජනිත වුනහම ඒ රූප කොටාශය අහෝසි වෙලා ඇතිවෙච්ච සැනින්ම ඒ රූපයන් නාම රූප ධර්මයන්ගේ ස්වභාවය වෙන නැත්නම් සංස්කාරයන්ගේ ස්වභාවය තමයි ඇති වුණු සැනින්ම නිරුද්ධ වෙනවා අනිත්‍ය ලක්ෂණය. ඇති වූ සැනින්ම නිරුද්ධ වුණාට ඒ හැඩය ඒ සටහන වෙනස් කරන්නේ නැතිව මෙහි රූප කලාප ටික අඛණ්ඩව පවත්වාගෙන යන්නට ඒ ජීවිතයේ අවසාන වෙනකම් මේ රූප පරම්පරාව පවත්වන්නට උදව් වෙන්නේ ජීවිතේන්ද්‍රය කියන රූපය. ඒ ජීවිතේන්ද්‍රය කියන රූපය කර්මයෙන් ජනිත කරන්නා වූ රූපයක්. එතකොට දැන් ඔන්න අර සුද්ධාෂ්ටක රූප ටිකට මේකත් එකතු වුනහම එතන රූප 9යි. ඊළඟට ඒකට එකතු වෙනවා කාය ප්‍රසාද රූපය. එතකොට අන්න ඒක එකතු වුණාන් පස්සේ ඒ 10යි. එතකොට ඒ 10 හඳුන්වනවා කාය දශකයයි කියලා. එතකොට රූප රූප 10ක් තියෙනවා. එතකොට එතන එක ඒ 10කින් යුක්ත ගොඩක් 10කින් යුක්ත කලාපයක් අන්න ඒ විදිහට තමයි මේ කලාප නිර්මාණය. ඊළඟට වත්තු දසක කියලා කියන්නේ අර මුල් අටට ජීවිතේන්ද්‍රිය රූපය එකතු වෙනවා. එතකොට 9යි. ඊළඟට හදය වත්තු රූපය එකතු වෙනවා. හදය වත්තු රූපය කියලා කියන්නේ මේ මාංශමය හෘදය නෙමේ ලේවල පැතිරී පවතින ඊටාම සූක්ෂම රූප කොටාශයක් තියෙනවා. ඒ රූප කොටාසයත් කර්ම බලයෙන් තමයි ජනිත වෙන්නේ. කර්ම බලයෙන් ජනිත වෙන මේ රූප කොටාසය ඇසුරු කොටගෙන තමයි සත්වයාගේ විඥානය පවතින්නේ. ඒ නිසා ඒ රූප කොටාසය තමයි හදවත් රූපය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මූලික සුද්ධාෂ්ටක කලාපයට ජීවිතේන්ද්‍රයේ රූපය එකතු වුනහම 9යි. ඒකට හදවත් රූපය එකතු වුනහම 10යි. ඒ කොටස හඳුන්වනවා වත්තු දසකයයි කියන්නේ. අර අමතරව එකතු වෙච්ච එකෙන් තමයි නම ගැනෙන්නේ. අර කායප්පසාද එකතු වුනහම මේක කාය දසකයයි කියලා හඳුන්වනවා. හදේ වස්තු රූපේ එහෙම නැත්නම් වස්තු රූපේ එකතු වෙන පස්සේ ඒක වස්තු දසකයයි කියලා හඳුන්වනවා. ඊළඟට භාව දසකය කියලා හඳුන්වන්නේ අර සුද්ධාෂ්ටක කලාපවලට ජීවිතේන්ද්‍රිය රූපේ එකතු වෙන උතර 9යි. ඊට පස්සේ ස්ත්‍රී භාව පුරුෂ භාවය ජනිත කරන්නා වූ සූක්ෂම රූප කොටාශයක් මේකට එකතු වෙනවා. ඒකත් සංසාරික කර්ම බලයෙන් ජනිත කරනවා. එතකොට ඒක හඳුන්වනවා භාව දශකයයි කියලා. එතකොට අන්න ඒ විදිහට තමයි මේ මූලික වශයෙන් විඥානයේ හේතු කොටගෙන නාම රූප හටගන්නේ. එතකොට ඒ ටික නායක හඳුරෝ මේ විදිහට පැහැදිලි කරනවා. කාම භවයේහි සම්පූර්ණයෙන් රූප පහළ වීම ඇත්තා වූ සංසේදජ සත්වයන්ට ප්‍රතිසන්දි විඥානය සමග චක්කු දසක, සෝත දසක, ඝාන දසක, જીවහා දසක, කාය දසක, භාව දසක, වස්තු දසක යන රූප කලාප සතක් විඥානය නිසා පහළ දැන් එතකොට කිව්වනේ සත්‍ය උපදින ක්‍රම හතරක් අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. එයින් සංසේදජ සත්වය අර අර කුණු එකතු වෙන තැන්වල මල් ඒ වගේම නොඑක් අපවිත්‍ර දෑ පල් වෙන තැන්වල ජනිත වෙන සත්වයින්ට ප්‍රතිසන්දි විඥානයත් එක්කම චක්ෂු විඥානයත් පහළ වෙනවා ඒ මේ චක්සු ප්‍රසාදේ ඒ චක්සු ප්‍රසාද රූපයත් පහළ වෙනවා ඒකත් එක්කලම දැන් මිනිස්සෙන්ට චක්සු ප්‍රසාදේ පහළ වෙන්න කල් යනවා ඒ නිසා තමයි නාම රූප පත්‍ය සලායතනම් කියලා මේ දේශනා කරන කාරණය එතකොට එක් එක් සත්ත්වයින්ට තරමක් සූක්ෂම වශයෙන් වෙනස්කම් එතන පවතිනවා. එතකොට නා විඥාන නාම රූප පත්‍ය සලායතනම් කියන කාරණය ඒ පදනමේ වෙනසක් නැහැ. අර දැන් විඥානය නිසා නාම රූප හටගත්තා. ඒ නාම රූප නිසා තමයි සලආයතන හටගන්නේ. දැන් මිනිස්සෙකුගේ ශරීරයේ සලආයතන හටගන්නට මූලික වශයෙන් අර රූප කලාපය වැඩෙන්නට ඕන. ඒ වැඩෙන ආකාරය යක සංයුත්තේ දක්වන විස්තරයක් අනුව මහානායක හඳුර මෙහිදී පැහැදිලි කරනවා. මූලික වශයෙන් සත්වයාගේ පළමු කොට මාතෘ ගර්භයේ කලල රූපය හටගන්නේ. ඒ කලලය කලල රූපය අබ්බුද කියන தත්ත්වයට ඊට පස්සේ වර්ධනය වෙනවා. අබ්බුද කියන එක පේසි කියන தත්ත්වයටපත් වෙනවා. ඒ පේසි කියන එක ඝන தත්ත්වයටපත් වෙනවා. අන්නේ ඝන தත්ත්වයටපත් වුනහම තමයි ඒ කියන්නේ දැන් මේවට එක් එක් සතිය බැගින් ගත වෙනවයි කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. එතකොට කලල අවස්ථාවේ සතියක් පවතිනවා අබ්බුද අවස්ථාවේ සතියක් පවතිනවා පේසි අවස්ථාවේ සතියක් පවතිනවා ඊට පස්සේ තමයි මේ ඝන කියන தත්වෙට එන්නේ ඒ ඝන කියන தත්වෙට එනකොට හතරවෙනි සතිය ඒ හතරවෙනි සතියට එනකොට යම්සේ කිකිලියකගේ බිත්තරය හාත්පසින් වටවේද කර්ම හේතුවෙන් උපන්නා වූ ඝනයාගේ සටහනද එසේයයි කියලා ඒ යක සංයුත්තේ පැහැදිලි කරනවා එතකොට සතරවන සතියෙහි හටගන්නා වූ කුකුළු බිත්තරයක් වැනි වූ ඒ ඝණය මේරීමට පැමිණි කල්හි පස්වන සතියෙහි ඒ ඝණයෙහි හිස හටගන්නා තැන එක් බුබුලක්ද අත් හටගන්නා දෙතන බුබුලු දෙකක්ද පාහට ගන්නා දෙතන බුබුලු දෙකක් දෙයි බුබුලු පසක් පහළ වේ. ඒ බුබුලු ක්‍රමයෙන් වැඩි ඇස් කන් ආදිය හා කෙස් ලොම් නියද පහළ වේ. එතකොට දැන් සති හතරක් ගියාට පස්සේ තමයි මේ කලල රූපය අර ඝනත්වයටපත් වෙලා පස්වෙනි සතිය වෙනකොට තමයි හිස අත්පා ආදිය අනුක්‍රමයෙන් අර කලල රූපයෙන් පිටතට නිරන්න පටන් ගන්න කියන බව තමයි මෙහි පැහැදිලි කරන්නේ. එතකොට මේ විදිහට දැන් මේක වෛද්‍ය විද්‍යාවත් එක්කලත් දැන් අපේ දොස්තර නෝනා හැම ඉන්න නිසා තව අපට ඕනනම් පසුව ධර්ම සාකච්ඡාවේදී කතා කරන්න පුළුවන්. එතකොට දැන් මේ පස්වෙනි අවස්ථාව වෙනකොට අර විදිහට හිස දෑත් දෙපා ආදී වශයෙන් මේ අංග ප්‍රත්‍යංග පැහැදිලිව වෙන් වෙන්නට පටන් ගන්නවා. එතකොට දැන් හිස වෙන් වුණාට පස්සේ තමයි අර S2 කන් දෙක නාසය මේවා පැහැදිලිව මතුවෙන්නට ගන්න. ඊට පස්සේ තමයි ඒවාහි ප්‍රසාද රූප ජනිත වෙන්නේ. එතකොට තමයි චක්කුස් චක්සු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද ආදී වශයෙන් අර ආයතන පහළ වෙන්නේ. එතකොට නාම රූප පත්‍යා සලායතන. සලායතන කියලා කියන්නේ ආයතන හයයි චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන. එතකොට දැන් මනුෂ්‍ය කයක මේ ආයතන ටික පහළ වෙන්නට යම්කිසි කාලයක් ගත වෙනවා. මනුෂ්‍ය කයක හෝ එහෙම නැත්නම් ජලාඹුජ සත්වයකගේ ශරීරේ අර මව් කුසක වැදෑ මසක හට ගන්නා වූ සත්වයාගේ ශරීරයේ මේ නාම රූප හේතු කොටගෙන ආයතන 6 පහළ වෙන්න ආයතන 6 මන ආයතනය කොහොමද පහළ වෙලා තියෙන්නේ? කාය ආයතනයක් පහළ වෙලා තියෙන්නේ. චක්කු, සෝත, ඝාන, ජීවහා මේ ආයතන පහළ වෙන්න යම්කිසි කාලයක් ගත වෙනවා. නමුත් සංසේදජ සත්වයින්ට මෙහි පැහැදිලි කරන්නේ සංසේදජ සත්වයන්ට ප්‍රතිසන්දි විඥානයේ සමගම චක්සු දසක, සෝත දසක, ඝාන දසක, ජීවහා දසක, කාය දසක, භාව දසක, වස්තු දසක යන රූප කලාප සතක් විඥානයේ නිසා පහළ වෙනවා. එතකොට සංසේදජ සත්වයින්ටත් අර ඕපපාතික සත්වයින්ට ටිකක් කිට්ටු වෙන විදිහට ඕපපාතික සත්වයින්ට අංග සම්පූර්ණම පංචස්කන්ධේ පහළ වෙනවා සම්පූර්ණම පරිපූර්ණ සත්වයක් හැටියට හැබැයි මේ සංසේදජ සත්වයින් සමහරට කුඩාවට ඇති වෙලා අනුක්‍රමයෙන් තමයි වර්ධනය වෙන්නේ ඒ කුඩාවට ඇති වුණාට ඒ සංසේදජ සත්වයින්ට මේ කියන ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම මේ ආයතන පහළ වෙනවා ප්‍රතිසන්දි විඥානයේ ජනිත වෙන සැනින්ම රූප කොටාස නාම රූප දෙක පහළ වෙනවා ඒ නාම රූප දෙක පහළ වෙන සැනින්ම මේ කියන ආයතන නිර්මාණය වෙනවා මේක මේක පැහැදිලි කරන්නයි මම මේ පොතේ තියෙන කොටස් ටිකම මේ විස්තර කරගෙන යන්නේ මොකද නැත්තම් විඥානයේ නිසා නාම රූප හට ගන්නවා නාම රූප නිසා සලආයතන හට ගන්නවා ඒ සලායතන හටගැනීමේ ක්‍රියාවලිය එක් එක් සත්ව යෝනිවලට අනුව කාලය අඩු වැඩි වෙන්නට පුළුවන්. ඒවැ පුංචි පුංචි සියුම් වෙනස්කම් තියනවා කියන එක තමයි මෙතනදී අපි තේරුම් ගන්නට ඕන මූලික කාරණේ. එතකොට චක්සු දසක කියලා කිව්වේ චක්සු ප්‍රසාදය අර සුද්ධාෂ්ටක රූප කලාප 8ට ජීවිතේන්ද්‍රය රූප එකතු වෙනවා ඊට පස්සේ ඒකටම චක්සු ප්‍රසාද එකතු වෙනවා. එතකොට තමයි එතන 10ක් වෙන්නේ. ඒ 10 හඳුන්වන්නේ චක්සු දසක කියලා. ඊළඟට අර අටට ජීවිතේන්ද්‍රිය රූප එකතු වුනහම 9යි. ඒකට සෝත ප්‍රසාද එකතු වුනහම සෝත දසක. ඊට පස්සේ අර 9ට ඝාන දස ඝාන ප්‍රසාද එකතු වුනහම ඝාන දසක. ඒ 9ට ජීවහා ප්‍රසාද එකතු වුනහම ජීවහා දසක. ඒ 9ට කායප්‍රසාද එකතු නම කාය දසක ඒ නමයට ස්ත්‍රී පුරුෂ භාවය ඇති කරන්නා වූ භාව රූපේ එකතු නම භාව දසක ඊළඟට හදේ වත්තු රූපේ එකතු නම් පස්සේ වත්තු දසක ඔය කියන රූප කලාප හතක් දැන් රූප කලාප හතක් කියලා කිව්වෙන් පස්සේ වෙන වෙනම කලාප හතක් විතරක් කියන එක නෙමෙයි ඒ වර්ගයේ බොහෝ රූප කොටාස තියෙනවා දැන් මේ කතා කරන්නේ වර්ග වශයෙන් උදාහරණයක් හැටියට කිව්වොත් තිරිවාණගල් මණික්ගල් කළුගල් ආදී වශයෙන් අපි දැන් වෙන් කරනවා වෙන් කළාම දැන් තිරිවාණගල් මණික්ගල් කළුගල් පලිඟු මෙහෙම ගත්තාම දැන් අපිට පේනවා හතරයි හතර වුණාට තිරිවාණගල් වර්ගයේ බොහෝ ගල් තියෙනවා මණික් වලින් බොහෝ තියෙනවා පලිඟු වලින් බොහෝ තියෙනවා කළුගල් වලින් බොහෝ තියෙනවා එතකොට තමයි මේක එක ගොඩක් වෙන්නේ ස්කන්ධයක් වෙන්නේ. හැබැයි වර්ග වශයෙන් ගත්තොත් එතකොට එතන හතරක් තියෙනවා. වර්ග වශයෙන් හතරක් වුණාට ප්‍රමාණ වශයෙන් එක වර්ගයකින් බොහොමයක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මෙතන වර්ග වශයෙන් රූප කලාප හතක් තියෙනවා. හැබැයි ඒවැ ප්‍රමාණාත්මකව එක එක රූප කලාපේ නෙමෙයි. ඒ જાතිය අප්‍රමාණ රූප කලාප එතන ගොඩ නැගෙනවා. ප්‍රතිසන්දියෙන් පසු චිත්තජ ඍතුජ ආහාරජ රූපයන්ද ඒවාට එකතු වීමෙන් අනුක්‍රමයෙන් ඒ සත්වයාගේ ශරීරය සම්පූර්ණ වේ. එතකොට අර දැන් මේ කතා කළේ සංසේදජ සත්වයින් පිළිබඳව. ඒ සංසේදජ සත්වයාගේ අර ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම රූප කලාප හතක් හට ගන්නවා. ඊට පස්සේ ඒකට චිත්තජ රූප දැන් ප්‍රතිසන්දි විඥාණයෙන් පස්සේ නැව අඛණ්ඩව භවාංග සිත ජනිත වෙනවා භවාංග සිත විතරක් නෙමෙයි දැන් චක්කු දසක සෝත දසක ආදී ඒ කියන්නේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද ආදී පහළ වෙලා තියෙන නිසා දැන් ඒ සත්‍යයට එතනින් එහාට චක්කු විඥාන සෝත විඥාන ආදියත් ඇති වෙන්නට බාධාවක් නැහැ ඒවට අරමුණු පැමිණෙනවා නම් එතකොට ඒ විදිහට ක්‍රියාත්මක වෙනකොට එතනින් එහාට රූප කොටස් වශයෙන් චිත්තජ රූප, ඍතුජ රූප, ආහාරජ රූප හටගන්නවා. චිත්තජ රූප කියලා කියන්නේ සිත නිසා හට ගන්නා රූප කොටස්, ඍතුජ රූප කියලා කියන්නේ උණුසුමින් හට ගන්නා රූප කොටස්, ආහාරජ කියලා කියන්නේ ආහාරයේ රස ඕජාව නිසා හට ගන්නා රූප කොටස්. ඉතින් ඒවෙන් තමයි අර සංසේදජ සත්වය අනුක්‍රමයෙන් අංග සම්පූර්ණ තත්වයටපත් වෙන්නේ. කාම භවෙහි සම්පූර්ණයෙන් රූප ලැබෙන ඕපපාතික සත්වයන්ට ප්‍රතිසන්දි චිත්තේ සමගම දසක කලාප හතක් පහළ වෙනවා කියලා කියනවා අර සංසේදජ සත්වයින්ට වගේම කාම භවෙහි ඕපපාතික සත්වයින්ට දැන් කාම භවය කියලා කියන්නේ සතර පායයි මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝක හයයි එතකොට මේ අතරින් ඕපපාතික සත්වයින් පහළ වෙන්නේ දිව්‍ය ලෝකවල. ඒ දිව්‍ය ලෝකවල පහළ වෙන ඕපපාතික සත්වයින්ට අර මුලින් කිව්වනේ සමහර අසුර කොටාස ගැන. එතකොට ඒ ඕපපාතිකව පහළ වෙන කාම භවයේ සත්වයින්ට ප්‍රතිසන්දි විඥානයත් එක්කලාම චක්සු දසක, සෝත දසක, ඝාන දසක, જીවහා දසක, කාය දසක, භාව දසක, වස්තු දසක යන අර මුලින් කිව්ව දසක කලාප ඒ හතරම ඒ විදිහට පහළ වෙනවා. ඉන්පසු ඍතුජ ආහාරජ කලාපය ඒකට එකතු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒ කාම ලෝකෙහි ක්‍රියාවලිය. රූප ලෝකෙහි බ්‍රහ්මයන්ට ඝාන, જીවහා, කාය, භාව දසක කලාපය නොලැබෙති. දැන් මේ කතා කරන්නේ විඥානපච්චය නාම රූපං විඥානයේ නිසා නාම රූප හට ගන්නවා හැබැයි ඒ ඒ ආත්මවල මේ නාම රූප ක්‍රියාවලියේ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා එතකොට රූප ලෝකයේහිටම අයත් බ්‍රහ්ම බ්‍රහ්මයෙන් නමුත් ඒ බ්‍රහ්මයෙන් රූප ලෝකයට අයත් නිසා විඥානපච්චය නාම රූපං කියන නාම රූප දෙකම හට ගන්නවා හැබැයි බ්‍රහ්මයින්ට ඝාන දශකේ නැහැ ජීවහා දශකේ නැහැ කාය දශකේ නැහැ භාව දශකේ නැහැ. ඒ කලාප හටගන්නේ නැහැ. එතකොට ඝාන දශකේ නැහැ කියලා කියන්නේ බ්‍රහ්මයින්ට ආග්‍රහණය ඇති වෙන්නේ නැහැ. ගඳ සුවඳ පිළිබඳ එහෙම ආග්‍රහණය දැනගන්නට බ්‍රහ්මයින්ට එහෙම ඉන්ද්‍රියක් පිහිටන්නේ නැහැ. ඊළඟට જીවහා දශකේ රස දැනගන්නට එහෙම ඉන්ද්‍රියක් පිහිටන්නේ නැහැ. ඊළඟට කාය දශකේ යම්කිසි රූපයක් තිබුණා වුණාට කාය ස්පර්ශ වශයෙන් කාය විඥානයේ ඇති වෙන්නට පාදක වෙන කාය ප්‍රසාදයක් පිහිටන්නේ නැහැ. ඊළඟට භාව දශක පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයක් ජනිත වෙන්නේ නැහැ. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට දැන් කාය දශකේ නැත්තම් කොහොමද රූපයක් තියෙන්නේ? රූපය තියෙනවා. හැබැයි එතන කාය ප්‍රසාද රූප පිහිටන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තහම අපේ අපේ ශරීරයේ හැමතැනම කාය ප්‍රසාදය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් මේ නියපොතු ආදී අපට කපනකොට රිදෙන්නේ නැත්තේ එතන නියපොත්ත කපනකොට අර හැමට සම්බන්ධ වෙලා තියෙන කොටස කැපුණොත් රිදෙනවා. එහෙම නැත්තම් නියපොත්ත කැපුවයි කියලා අපට වේදනාවක් නැත්තේ ඒ කොටස්වල කාය ප්‍රසාදය පිහිටලා නැති නිසා. එතකොට රූපය තියෙනවා හැබැයි අර කාය විඥාන ජනිත වෙන්නට අදාළ සංවේදී ගතිය ක්‍රියාත්මක වෙන ඒ රූප කොටාශය නැහැ. එතකොට බ්‍රහ්මයින්ට ශරීරය තියෙනවා කයක් තියෙනවා රූපකයක් තියෙනවා හැබැයි ඒ රූපකයේ අර ස්පර්ශයන් හඳුනා ගන්නට පුළුවන් විදිහේ කාය විඥානයන් ජනිත වෙන කාය ප්‍රසාදේ ජනිත වෙන්නේ නැහැ. එතකොට ඝාන ප්‍රසාදේ නැහැ, ජීවහා ප්‍රසාදේ නැහැ, භාව භාව දශක නැහැ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයක් බ්‍රහ්ම ලෝකේ ඇත්තේ නැහැ. ඊළඟට ආහාරජ කලාපයෝද නොලැබෙති. ආහාරජ කලාප නැහැ කියලා කියන්නේ ආහාරයේ රස ඕජාවෙන් හටගන්නා රූප කලාප බ්‍රහ්ම ලෝකේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයින්ට එහෙම ආහාර ගැනීමෙන් කය නඩත්තු කිරීමක් එතන නැති නිසා. විඥානයක් ਸਰවාකාරයෙන් නොලැබෙන අසඤ්ඤ භවෙහි රූපයම ප්‍රතිසන්දිය වේ. ඊට පස්සේ දැන් රූප ලෝකයටම අයිති එක ලෝකයක්නේ අසඤ්ඤතලය කියලා කියන්නේ. දැන් බ්‍රහ්ම ලෝක වලින්ම එකක් තමයි අසඤ්ඤතලය. එතකොට අසඤ්ඤ තලයේ විඥාන ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැති නිසා රූපයම එහි ප්‍රතිසන්දිය වේ. අර පෙර භවයේ ධාන චිත්තයේ බලයෙන් එතන ජනිත වෙන රූප කොටාශයම තමයි රූප පුඤ්ජයම තමයි එතන ප්‍රතිසන්දිය හැටියට සැලකෙන්නේ. එහි ප්‍රථමයෙන් උපදන අවස්ථාවේ විඥානයක් නැති බැවින් අතීත වූ කර්ම විඥානයේ හේතු කොටගෙන ජීවිත නවක කලාපයන්ගෙන් ශරීරයක් නිර්මිත වේ. එතකොට එතන දැන් ප්‍රතිසන්දි විඥානයක් නැති නිසා ඒ සත්වයාට ස්ත්‍රී පුරුෂ භාවයක් හෝ ඒ කිසිවක් නැහැ. හැබැයි දැන් එතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක රූප කලාප තියෙනවා ඒකට ජීවිතේන්ද්‍රිය රූපය එකතු වෙනවා. මොකද දැන් මේ රූප කොටාශය එහි ආයු තියෙන තාක්කල් પરම්පරාවක් හැටියට පවතින්න ඕනනේ. එතකොට ඒ රූප ඇති වුණු සැනින්ම බිඳී යනවා. බිඳී යනකොට නැවත ජනිත වෙන්න ඕන. නැවත ජනිත වෙන්න ඕන. එහෙම ජනිත වෙවි ජනිත වෙවි ඒ භවයේ ආයු තියෙන තාක්කල් මේ රූප කොටාශයෙන් නඩත්තු වෙන්නට අර ජීවිතේන්ද්‍රිය රූපේ ජනිත වෙනවා. ඒ නිසා තමයි ජීවිත නවක රූප කලාප කියලා හඳුන්වන්නේ. මෙසේ ඒ භවෙහි පහළ වෙන නාම රූපයන් විඥානයේ පහළ නොවි නම් පහළ නොවන බැවින් විඥානය නිසා නාම රූප පහළ වේයයි කියන ලද. ඒතකොට මේ හැමතැනකම අර මූලික විඥානයේහි ක්‍රියාකාරීත්වය නැතිනම් මේ නාම රූප ධර්ම ක්‍රියාවලිය නැති නිසා තමයි විඥාන පත්‍ය නාම රූපං කියලා දක්වලා තියෙන. ඉතින් මේ කාරණා ටිකක් බොහොම සංකීර්ණයි අපිට මේ ධර්ම සාකච්ඡාව පසුගිය සතිය අහපෝ එක මහත්මයෙක් අපට යෝජනාවකුත් කරලා තිබුණා මේ පටිච්චසමුපාද කොටස කතා කරන්න ඉස්සෙල්ලා අභිධර්මය ගැන ටිකක් කරලා හිටියොත් හොඳ නැද්ද සාකච්ඡා කරලා හිටියොත් හොඳ නැද්ද කියලා. ඉතින් අභිධර්මය කියන එක අපිට මාතෘකාවසෙන් කතා කරන්න පහසු නැහැ. ඉතින් ඒක අපිට වෙනම පාඩම් හැටියට අධ්‍යයනය කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. අපිට කරුණු මතුවෙන මතුවෙන තැන්වලදීට අදාළ අභිධර්ම කාරණා ගැන කතා කරන්න පුළුවන්. නමුත් දීර්ඝ වශයෙන් අපි අභිධර්මය ගැන කතා කරන්න ගියොත් ඉතින් ඒක වෙනම පාඩම් පෙළක් හැටියටයි අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් හැබැයි දැන් මේ පටිච්චසමුපාදයේ තියෙන යම් යම් ධර්ම කාරණා තේරුම් ගන්න අපිට අභිධර්මය පිළිබඳ දැනුම නැතුවත් මේවා තේරුම් ගන්න බෑ. චිත්ත චෛතසික රූපයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගැන දැන් මේ කතා කරන්නේ. පටිච්චසමුපාදය කියලා කිව්වහම මෙතන තියෙන්නේ අර සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහේ හේතුඵල සම්බන්ධයකට වඩා සූක්ෂම කාරණා ගැනයි අපි දැන් මේ කතා කරන්නේ. කොහොමද සියුම් විදිහට මේ නාම රූප ධර්ම එකින් එක සම්බන්ධ වෙන්නේ. ඉතින් එතනට යනකොට තමයි ඇත්තටම අපට අර සක්කාය දිට්ඨිය දුරු කරගන්න ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය දුරු කරගන්නට අවශ්‍ය ඥාණය අවදි වෙන්නේ. ඉතින් ඒ තැනට සියුම් වෙනකොට මේ නාම රූප ධර්මයන් පිළිබඳ අර සූක්ෂම ක්‍රියාකාරීත්වයන් පිළිබඳව අපිට යම්කිසි වැටහීමක් තියෙනවා. ඉතින් ඒ කොටස ඉගෙනගන්නේ අභිධර්මයේ. චිත්ත චෛතසික රූප කොටාෂ පිළිබඳව යම්කිසි වැටහීමක් තියෙන කෙනෙකුට තමයි මේවා ටිකක් රසවත් විදිහට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති අයට මේ කියන කාරණා ටිකක් නීරස, ව්‍යාකූල, තේරෙන්නේ නැති සූක්ෂම කර්ම හැටියට එහෙම නැත්නම් නිකන් එකමද මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැති දෙයක් වෙන්නට පුළුවන්. ඉතින් එහෙම හැඟෙනවා නම් නැවත නැවත මේ දේශනා පටිගත වෙලා තියෙන නිසා ආය ආය අහන්න ඒ වගේම ටිකක් අභිධර්ම කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න ඉඩ තියෙන හැටියට උත්සාහ කරන්න විශේෂයෙන් අපේ රේරුකාණ මහානායක හඳුරුවන්ගේ අභිධර්ම මාර්ගය වගේ පොතක් ගත්තන් පස්සේ අනුක්‍රමයෙන් ඒවා අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට අද අපි මේ කාරණා දෙකම එකට අරගෙන කතා කළේ මොකක්ද නාම විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලායතන. එතකොට නාම රූපය නිසා සලායතන කියලා කියන්නේ කොමක්ද? ආයතන 6. එයිද මේවට ආයතන කියලා කියන්නේ? ආයතන කියන්නේ මේ සංසාර ප්‍රවෘත්තිය සකසන්නට මූලික වෙන අවස්ථාව නිසා. ඒක මහානායක හඳුරු මෙහෙම පැහැදිලි කරනවා. චක්ෂුන් විඥානයයි කියනු ලබන රූප දක්නා සිතට උත්පත් ස්ථාන වන්නා වූ ඇසෙහි පිහිටි ඔපය චක්කායතනයයි. ඒ කියන්නේ දැන් චක්කායතනය කියලා කියන්නේ මේ අපිට පේන ඇහැ නෙමෙයි මේ මාංශමය වශයෙන් විශාලවට තියෙන ඇහැ නෙමෙයි චක්කායතන කියන්නේ මේ පිටට නිරලා තියෙන කම්පෙත්ත නෙමෙයි සෝතායතනය කියලා කියන්නේ. ඝාන කියලා කියන්නේ මේ පේන්න තියෙන නහය කියන එක නෙමෙයි. මේ ඇහි මැද තියෙනවා ඉතා සූක්ෂම ඔපයක් අර චක්කු විඥාණය පහළ වෙන්නට සුදුසු එතකොට අර රූප ඡායාවන් පතිත වෙනවා. ඒ පතිත වෙන රූප ඡායාවන් පාදක කොටගෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඒ අසත් රූපයත් එකතු වීම නිසා චක්කු විඥානයක් ජනිත වෙන්නට පුළුවන් විදිහේ සූක්ෂම ඔපයක් තියෙනවා මේ ඇහි. අන්නේ ඔපය තමයි චක්කු ආයතනයයි කියලා හඳුන්වන්නේ. ඒතර සෝත ආයතනය කියලා කියන්නේ මේ පිටට පේන කන නෙමෙයි මේ කනේ ශබ්ද සටහන් ස්පර්ශ වෙන්නට සුදුසු විදිහේ සූක්ෂම උපයක් තියෙනවා. එහි තමයි සෝත විඥානය එය පාදක කොටගෙන තමයි සෝත විඥානය ජනිත වෙන්නේ. ඒ නිසා ඒ ඒ එතන තමයි මේ සෝතායතන හැටියට හඳුන්වන්නේ. ඊළඟට ඝානායතන කියලා කියන්නේ පිටට පේන මේ නාසය නෙමෙයි. ඒ නාසයේ ඇතුලේ ගඳ සුවඳ හඳුනා ගන්නට පුළුවන් සූක්ෂම උපයක් තියෙනවා. එය පදනම් කොටගෙන තමයි ඝාන විඥානයන් ජනිත වෙන්නේ. අන්න ඒ විදිහට. ඊළඟට කාය විඥානය කියලා කියන්නේ කාය ආයතනය කියලා කියන්නේ කාය විඥානයේ ජනිත වෙන්නට යෝග්‍ය වූ කාය ප්‍රසාදය. එතකොට ඒ කාය ප්‍රසාදයේ පිහිටි තැන්වල විතරයි අපට කාය විඥානය ජනිත වෙන්නේ. ඊළඟට මනායතනය කියලා කියන්නේ අර ප්‍රතිසන්දි විඥාණයෙන් ජනිත වෙලා දිගින් දිගට ක්‍රියාත්මක වෙන භවාංග චිත්ත පරම්පරාවම තමයි මනායතනය හැටියට හඳුන්වන්නේ. ආයතනයයි කියනු ලබන මේ චක්සුරාදී හෝ රූපාදී අරමුණු ගැනීමට උපකාර වී බොහෝ චිත්තචෛතසිකයන් ඇති කිරීමෙන් සංසාරය දික් කෙරෙති. එබැවින් ඒවාට ආයතනයෝ යයි කියනු ලැබේ. එතකොට මේ ඇසේ ඔපයට, කනේ ඔපයට, නාසයේ ඔපයට, දිවේ ඔපයට, කයේ තියෙන ප්‍රසාද රූපවලට සහ ඒ මනසට මේවා ආයතන කියලා හඳුන්වන්නේ. ඇයිද? මේවා අරමුණු ගැනීමට උපකාර වෙලා බොහෝ චිත්තචෛසිකයන් ඇති කරලා මේ සංසාරය දිගින් දිගට පවත්වන්න මේ ටික තමයි හේතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකය යනු කුමක්ද කියලා පැහැදිලි කරන සූත්‍ර දේශනාවල සමස්ත ලෝකය යනු චක්කු සෝත ඝාන જીවහා කාය මඩ. එතකොට මේ ෂඩායතනයයි. එහෙම දේශනා කරලා තියෙනවා ඇතම් සූත්‍රවල. ඊට පස්සේ ඇතම් සූත්‍රවල ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් දෙකම අරගෙන අසත් රූපයත් කනත් ශබ්දයත් ආදී වශයෙන් මේ ආධ්‍යාත්මික බාහිර ආයතන ටික තමයි සමස්ත ලෝකය. එතනින් එහාට ලෝක කියලා වෙනත් දෙයක් ඇත්තේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික ආයතන ටික ආධ්‍යාත්මික කියලා කියන්නේ මේ තමන් සම්බන්ධව තමන් කියලා හඳුනා ගන්නා මේ පංචස්කන්ධය සම්බන්ධ ආයතන ටික තමයි මේ සමස්ත ක්‍රියාවලියට මූලික වෙන්නේ. එතකොට බාහිර ආයතන කියලා කියන්නේ දැන් මේ ආධ්‍යාත්මික ආයතන නිසා විතරක් මේ ක්‍රියාවලිය පවත්වන්න බෑ. ඇහැ තිබුණා වුණාට ඇහැට රූප අරමුණු නැත්තම් චක්කු විඥානයක් පහළ වෙන්නේ නැහැ. කන තිබුණා වුණාට කනට ශබ්දයක් අරමුණු වෙන්නේ නැත්තම් සෝත විඥාන පහළ වෙන්නේ නැහැ. එහෙනම් මේ බාහිර ආරම්මණයක් මෙතනට ස්පර්ශ වීම අවශ්‍යයි. එකතු වීම අවශ්‍යයි. ඒ නිසා තමයි බාහිර ආයතන කියලා අර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ කාරණා බාහිර ආයතන කියලා හඳුන්වනවා. එතකොට මේ බාහිර ආයතන ටිකයි ආධ්‍යාත්මික ආයතන ටිකයි ගත්තාම ඒන් තොරව ඒන් එහාට ඒන් පරිබාහිරව තවත් අමුතුවෙන් ලෝකයයි කියලා පණවන්නට කිසිවක් නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට නාම රූපයන් හේතු කොට කාම ලෝකයේහි ආයතන 6ම 15 දැන් මෙන්න මේ කොටසත් ඉතාමත්ම වැදගත්. නාම රූපයන් හේතු කොටගෙන කාම ලෝකයේහි ආයතන 6ම 15. රූප ලෝකයේහි චක්කායතනය, සෝතායතනය, මනායතනය යන තුන පමණක් පහළ වේ. අරූප ලෝකයේ මනායතනය පමණක් පහළ වේ. නාම රූප දෙකෙන් නාමය අරූප භවයේහි මනායතනයට පමණක් හේතු වේ. කාම රූප භව දෙකී නාම රූප දෙකම ෂඩායතනට හේතු වේ. දැන් මේ කියන කාරණේ වැදගත් කිව්වේ දැන් අපි මෙතන කතා කරන්නේ නාම රූප පත්‍ය සලායතනම් කියලානේ. නාම රූප දෙක ආයතන හය ජනිත කරන්න හේතු වෙනවා. එතකොට නාම රූපයන් හේතු කොටගෙන කාම ලෝකයේහි ආයතන හයම පහළ වෙනවා. කාම ලෝකය කියලා කිව්වේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය. මේ ආත්ම භාවවල ආයතන හයම පහළ වෙනවා. ඒ කියන්නේ චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන ඔය ආයතන හයම තියෙනවා කාම ලෝකේ. ඊළඟට රූප ලෝකයේහි රූප ලෝකය කියලා මෙතන අදහස් කරන්නේ දැන් කාම ලෝකයේහි රූප තියෙනවා. නමුත් මෙතන රූප ලෝකය කියලා වෙන් කරලා හඳුන්වන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල චක්කායතනය, සෝතායතනය, මනායතනය යන තුන විතරයි තියෙන්නේ. එතන ආයතන තුනයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන්නේ. මොනවද? චක්කු, සෝත, මන. ඇයි ඒ ඒ බ්‍රහ්මයින්ට ඝාන ආයතනෙ පිහිටන්න විදිහක් නැහැ. ඒ ඝාන ප්‍රසාදය සහිත රූප කොටාශෙහි ජනිත වෙන්නේ නැහැ. ඊළඟට එහි ජීවහායතනෙ පිහිටන්නට විදිහක් නැහැ. ජීවහ ප්‍රසාදයේ සහිත රූප කොටාශෙහි ජනිත වෙන්නේ නැති නිසා. එතකොට කාය ප්‍රසාදය එහි පහළ වෙන්නේ නැති නිසා කාය විඥාන පහළ වෙන්නට විදිහක් නැහැ. එතකොට ෂඩායතන වලින් බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝකවල ක්‍රියාත්මක වෙන්නේ ආයතන තුනයි. මේ කාම ලෝකේ තමයි ආයතන 6ම ක්‍රියාත්මක වෙන්නේ. රූපාවචර බ්‍රහ්ම ලෝකේ ආයතන තුනක් පමණයි. මොනවද ආයතන තුන? චක්කු, සෝත, මන. චක්කායතනය තියෙනවා. ඒ නිසා අසත් රූපයත් එකතු වීමෙන් චක්කු විඥාන පහළ වෙන්න පුළුවන් රූපාවචර බ්‍රහ්මයෙන්ට කනත් ශබ්දයත් එකතු වීමෙන් සෝත විඥාන පහළ වෙන්නට පුළුවන් සිත අරමුණුත් එකතු වීමෙන් මනෝ විඥාන පහළ වෙන්නට පුළුවන් එතකොට ඔය ක්‍රියාවලින් තුන පමණයි රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ අරූප ලෝකයේහි මන ආයතනයේ පමණක් පහළ වේ. එතකොට දැන් නාම නාම රූප පත්‍ය සලායතනං කියන මේ ප්‍රකාශනය පොදු ප්‍රකාශනයක්. එතකොට මේ පොදු ප්‍රකාශනය ਸਰව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා අපට පෙනෙන්නේ කාම ලෝකේ. එතකොට නාම රූප පත්‍ය සලායතනං කියන ප්‍රකාශනය අර්ධයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකය. ඒ අර්ධයක් කියන්නේ ආයතන 6න් ආයතන 3ක් පමණයි එහි ක්‍රියාව. ඊළඟට අරූප ලෝකය ගත්තන් පස්සේ නාම රූප පත්‍ය සලආයතන කියන මේ ප්‍රකාශනයෙන් එක ආයතනයයි එතනට වළංගු වෙන්නේ. මොකක්ද ඒ ආයතනය? මන ආයතනය. එහි චක්කු, සෝත, ඝාන, જીවහා, කාය මොකුත් නැහැ. ඇයිද මොකුත් නැත්තේ? එහි රූප නැති නිසා. රූප නැහැ. එහි පවතින්නේ විඥානය පමණයි. ඒ නිසා ප්‍රතිසන්දි විඥානය හේතු කොටගෙන අකණ්ඩව පවත්වාගෙන යන චිත්ත පරම්පරාව නිසා මන ආයතනයේ පමණක් අරූප ලෝකවලට අදාළ වෙන්නේ එහි පවතින්නේ. ඊළඟට නාම රූප දෙකින් අරූප භවයේහි මන ආයතනයට පමණක් නාම රූප දෙකින් නාමය අරූප භවයේ මන ආයතනයට පමණක් හේතුයි. දැන් නාම රූප පත්‍ය සලායතනම් කියලානේ පැහැදිලි කරන්නේ. හැබැයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ නාම රූප දෙකක් නැහැ. නාමය පමණයි. එතකොට නාම පත්‍ය මන ආයතන. එතකොට නාමයේ හේතු කොටගෙන ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ හේතු කොටගෙන එතනින් එහාට මන ආයතනයේ ක්‍රියාත්මක වීම පමණයි එහි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අපේ මේ පටිච්චසමුපාදය පැහැදිලි කරන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන කියන මේ ප්‍රකාශනය මේ දේශනය ඒ ඒ ආත්ම භාවවලට කොහොමද සියුම් විදිහේ වෙනස්කම් ඇති කරමින් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය තමයි අපි අද ඔය කතා බහ කළේ. ඉතින් මේ කොටස ගොඩාක් ගැඹුරුයි. ඒ නිසායි මම විශේෂයෙන් මේ මහානායක හඳුනාගේ පොත යොදාගෙන වාක්‍යෙන් වාක්‍යයට වෙන වෙනම පැහැදිලි කළේ. එහෙම නැත්නම් මේක අහගෙන ඉන්නකොට ගොඩක් පටලැවිලි සහිත වගේ වෙන්නට පුළුවන්. ඒ වගේම සමහර කාරණා අපි කියාගෙන යද්දී උනත් පොඩි වෙනස්කමකින් පටලැවෙන්නට පුළුවන්. එහෙම නොවෙන්නට ඕන නිසා සහ අසාගෙන ඉන්න අයට පැහැදිලිව වටහා ගන්නට ඕන නිසායි අපි මේ පොතේ වාක්‍යයකින් එක අරගෙන කතා බහ කළේ. එහෙනම් මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා අද දවසේ මූලික දේශනාව හැටියට අපි එහෙමනම් සාකච්ඡාවට යොමු වෙමු සුපුරුදු පරිදි මෙතනදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕන ලබන සතියේ ධර්ම සාකච්ඡාව පවත්වන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ලබන සතියේ සෙනසුරාදා කියලා කියන්නේ වෙසක් පොහෝ දිනට පසු දින. ඉතින් එදිනට අපි විශේෂ දස සර්වඥ පූජාවක් කරනවා. අග්‍රසස්සේ පූජාවක් හැටියට ඒක සෑම වෙසක් පොහෝ දිනකටම පසු දින සිද්ධ වෙන්නේ මේ සජ්ජන මධ්‍යස්ථානයේ. ඉතින් ඒ නිසා ඒ කටයුතු වලට යොමු වෙන්නට තියෙන නිසා ඒ දිනෙහි ධර්ම සාකච්ඡාව කරන්නට ඉඩක් නැහැ. කියන්නේ ලබන සතියේ. ලබන සතියේ නැතුව ඊට ඊළඟ ඉදිරි සතියේ ඉඳලා නැවත මේ පටිසම්පාදයේ මේ කොටස අපි ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අද දවසේ අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.